සාකච්ඡාවේදී මේ කතා කළා කේවද්ද සූත්‍රයේ එන මේ ගාතාව. එතකොට මේක පදනම් වෙලා තියෙන්නේ ඒ කියන්නේ මේ ගාතාව දේශනා කරන්න මුල්ුණේ මේ එක්තරා ස්වාමීන් වහන්සේ කෙනෙක් බුදුරජාන් වහන්සේ වැඩ ඉන්න කාලෙදිම හිතනවා මේ පටවියාපෝ තේජෝ වායෝ කියන මේ සතර මහා ධාතුන් කොහෙද නිරුද්ධ වෙන්නේ කොහෙද නැති වෙලා යන්නේ කියලා හොයන්න කියලා යා දිව්‍ය ලෝකෙන් දිව්‍ය ලෝකයට යනවා බ්‍රහ්ම ලෝකෙන් බ්‍රහ්ම ලෝකයට යනවා ගිහිල්ලා මේ ඒවා අහනවා දෙවියන්ගෙනේ බ්‍රහ්මයන්ගෙනේ. අහුවට පස්සේ ඒගොල්ලෝ කියනවා ඒගොල්ලෝ දන්නේ නැහැ. ඕක බුදුරජාණන් වහන්සේගෙන්ම අහන්න කියලා අන්තිමට බුදුරජාණන් වහන්සේ ගාවටම යොමු කරනවා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ ගාවට මේ වික්ෂුන් වහන්සේ ඇවිල්ලා ඒ ප්‍රශ්නේ අහුවාම බුදුරජාණන් වහන්සේ මේ ප්‍රශ්නේ නිවැරදි කරනවා ඔය විදිහට නෙමෙයි මේ ප්‍රශ්නේ අහන්න තියෙන්නේ. ඉතින් අහන්න තියෙන්නේ කොහෙද මේ නාමය රූපය මේවා පටවියාපෝ තේජෝ වායෝ මෙන්න මේවා නිරූපණය නොවන්නේ. එහෙම නැත්නම් මේවට ප්‍රතිෂ්ඨාවක් නොලබන්නේ කොහොමද කොහෙද කියලායි අහන්න තියෙන්නේ. එහෙම නැතුව මේක නිරුද්ධ වීමක් එන නෙමෙයි අහන්න තියෙන්නේ කියලා බුදුහාමුදුරුවෝ මුලින්ම ප්‍රශ්නෙට උත්තරය දෙන්න කලින් ප්‍රශ්නේ නිවැරදි කරනවා. ඊළඟට තමයි මේ උත්තරේ වශයෙන් මෙන්න මේ ගාථාව බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ හේවඩ දීඝනිකායේ හේවඩ සූත්‍රයේ එන්නේ විඥානං අනිදස්සනං අනන්තං සබ්බතෝ පබං කියන මෙන්න මේ ගාථාව එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඒතර මේ ගාථාවේ කටුකලින් සාන්දාසය මතක් කරනවා මේ ගාථාව සෑහෙන්න විවාදානු විවාද වලට පසුකාලිනව බඳින්නලා තියෙනවා විශේෂයෙන්ම වර්තමානයේ යම් යම් මේ බටහිරෝගතුන් අතර එහෙම ඒකට මූලික වෙලා තියෙන අතර මේ මුලින් එන පද කීපයක් ඒ නිසා ගිය වාර මේ දේශනාවේදී කටුකුරුන් සාන්දාසය මේ මුල් වචන කීපය විස්තර කරන්න යන්නේ නැතුව කෙලින්ම ගාථාවේ අර්ථය ගැන අපිට මුලින් වචනයක් දෙන්න මේ මේ අර්ථකථනයක් දෙනවා. ඉතින් මේ අනිදස්සන වූ යම් විඥාන ස්වභාවයක <clears throat> නැත්නම් අනන්ත වූ සබ්බතෝ පබ වූ ස්වභාවයක් තුල මෙන්න මෙහෙම දෙයක් වෙන්න පුළුවන්. මොකද්ද මේ පටවියාකෝ තේජෝ ආයෝ කියන මේ සතර මහා ධාතුන් නගාදසි කියලා මෙන්න මේවට පිහිටක් ලබන්න බැරි ප්‍රතිෂ්ඨාවක් ලබන ස්වභාවයක් තියෙනවා. ඒ වගේමයි දීඝ රස ඊළඟට අනුන්තෝල සුභසුබ කියලා මෙන්න මේ සාමාන්‍යයෙන් අපි සලකන අර ද්වේතාවෙන් හැසිරෙන දේවල් දිග කොට කියන දේවල් ඉතා කුඩා මහත් කියන දේවල් ඊළඟට සුභ අසුභ හොඳ නරක කියන දේවල් මෙන්න මේ වගේ අර ද්වේතාවයකින් යුක්ත මේ සාමාන්‍ය සම්මුති ලෝකයේ තියෙන මේ ද්වේනිශ්චිත දේවල් වලට මේ පදනමක් නැති එහෙම නැත්නම් මේ ද්වේනිශ්චිත භාවයක් නැති ස්වභාවයක් ඒ වගේමයි නාම රූප කියන දෙක මේ සම්පූර්ණයෙන්ම නිරුද්ධ වෙලා යන ස්වභාවයක්. ඒත් මෙන්න මේ බඳු ස්වභාවයක් තියෙන්නේ කොහෙද කියන එක දැන තමයි ඒතකොට බුදුහාඳුරු කියන්නේ. ඒත් මෙන්න මේ බඳු ස්වභාවයක් මේ ගන්න පුළුවන් කියලා කියන මේ විඥානං අනිදස්සනං කියන தත්ත්වය හරහා. අන්න ඒකම මේ තවත් ස්වභාවයක්. ඒකෙම තියෙන තවත් ගුණයක් වශයෙන් කියනවා ඒක අනන්තයි. ඒ වගේම සබ්බතෝ පබං කියලා. එතකොට මෙන්න මේ අනිදස්සනං කියන මේ අනිදස්සනං කියන විඥානය ගැනත් අනන්ත කියන ස්වභාවය ගැන සබ්බතෝ පබ කියන ස්වභාවය ගැන තමයි දැන් ඔන්න කටුකුරුන් සාන්නාසයේ වැඩිදුරටත් විස්තර කරන්න යන්නේ. ඒකට මොකද්ද මේ අනිදර්ශන කියලා කියන්නේ? ඒතොර ඒකේ මුලින්ම විස්තර කරනවා මේ සාමාන්‍යයෙන් අපි දන්නවා උපමාවක් අපි සාමාන්‍ය මොකක් හරි ගැන කතා කරනකොට ඒකට කියනවා නිදර්ශනයක් කියලා. ඒ මොකක් හරි දෙයක් යම් කිසි දෙයක් අපි දුන් සූත්‍රයක් නිරූපණය කළා ඒකට උපමාවක් දෙනවා. ඒකට නිදර්ශනයක් දෙනවා මෙන්න මේක තමයි ඒකට නිදර්ශනයක් කියලා. ඉතින් අන්න ඒ වගේ ස්වභාවයක් උතර මේ නිදර්ශන කියන වචනේ තියෙනවා කියන එක සාවිනාස මුලින්ම මතක් කරනවා. ඒකට උපමාවක් වශයෙන් ඒකට සාධකයක් වශයෙන් ගන්න මේ මේ පඨම කෝසල සූත්‍රය කියලා සූත්‍රයක් පාදසාලක වශයෙන් ගන්න. අතර මේක මේ සූත්‍රය කරන්නේ තවත් සූත්‍ර ගණනාවකම මේ නීල නිදස්සනන් මේ ඊළඟට නීල නිභාසම් කියලා මේ විදිහට මේ වචන ටික එහෙම යෙදලා තියෙනවා. සූත්‍ර ගණනාවකම මේ ස්වාමීන් වහන්සේ එක සූත්‍රයක් විතරයි දැන් මෙතන ආරම්භ පෙන්නන්නේ. මෙතෙන්දී ස්වාමීන් වහන්සේ කියන්නේ දැන් අපි දන්නවා කසින 10ක් තියෙනවා. මේ පඨවි ආපෝ තේජෝ වායෝ කියලා මේ ධාතු කසින හතරකුත් මහා භූත කසින හතරකුත් ඊළඟට මේ නීල පීත, සෝහිත ඕදාත කියලා මේ වර්ණ රසින හතරකුත් තියෙනවා. ඉතින් ඊට අමතරව තියෙන ආලෝක රසින, ආකාශ රසින කියලා තවත් ඔක්කොම 10ක් තියෙනවා. මේකේ මේ වර්ණ රසින වලට තමයි දැන් මේ උපමාවක් දීලා තියෙන නීල රසිනය කියලා ගත්තාම ඒකෙදී කෙනෙක් නිල් පාට අරමුණු කරගෙන තමයි ඔන්න සමත භාවනාවකට නැඹුරු වෙන්නේ. ඒතර මේ නිල් පාට කියන එක උකහා ගන්න. නිල් පාට කොහෙද තියෙන්නේ? කොහෙද මේ නිල් පාට තියෙන්නේ? නිල් පාටට උදාහරණයක් මොකද්ද? කියන එකට තමයි එතකොට මේ කියන්නේ මේ දිය පෙරලිය මල අන්න නිල් පාටයි. එතකොට මේ දිය පෙරලිය මලක් යම්සි කෙනෙක් දැකලා ඒකෙන් සංඥාවක් ගත්තා නම් නිල් පාටට අන්න එතකොට ඒ නිල් පාට පදනම් කරගෙන අන්න කෙනෙකුට නිල කසිනේ වඩන්න පුළුවන්. ඉතින් ඒ වගේ මේ ඔය කසින සම්බන්ධයෙන් එතකොට යම් යම් වර්ණ කසිනවලදී එතකොට මේ බඳු ස්වභාවයක් තියෙනවා. ඒ වර්ණ එතකොට උකහා ගන්න පුළුවන් ඊට සාධක වෙන. නැත්නම් ඊට නිදර්ශන වෙන යම් යම් අනිකුත් භෞතික මේ භෞතික වස්තුන්ගෙන්. එතකොට දැන් මෙතෙන්දි මේ බුදුරජාණන් වහන්සේ කියන මේ දියබෙරළිය මල එතකොට මේ නිල් පාටට උදාහරණයක්. ඒතරේ නිල් පාට මේ දියබෙරළිය මලින් උකහා ගන්න පුළුවන්. එතකොට නිල වර්ණය එතනින් උකහා ගන්න පුළුවන් නිල වර්ණයට. එතකොට දියබෙරළිය මල උදාහරණයක් වෙනවා නිදර්ශනයක් වෙනවා. ඉතින් එතකොට ඒ ඒ නිදර්ශන කියන සාමාන්‍ය අර්ථය උදාහරණයක් කියන නිදර්ශනයක් කියන සාමාන්‍ය අර්ථය එතකොට ධර්මයේ සඳහන් වෙලා තියෙනවා. අට තව අනිදස්සන කියනකොට නිදස්සන කියන පදයට විරුද්ධාර්ථය වෙන අනිදස්සන කියන වචනේ දැන් ඊළඟට ස්වාමීන් වහන්සේ මතු කරලා දෙනවා. ඒක මතු කිරීම සඳහා තව සූත්‍රයක් පාදක කරගන්නවා. ඒ තමයි කපචූපම සූත්‍රය. ඒ කපචූපම සූත්‍රයේදී බුදුහාඳුරෝ පෙන්වන තව උපමාවකින් කියනවා මේ බුදුදහම වහන්සේ වික්ෂුන් වහන්සේලාගෙන් අහනවා මේ අහසේ කාට හරි චිත්‍රයක් අඳින්න මොන හරි දෙයක් ලියන්න පුළුවන් කියලා කිව්වොත් ඒක කරන්න පුළුවන් වෙලාද ඒක පහසු දෙයක්ද කියලා. ඒකට භික්ෂුන් වහන්සේලා කියනවා එහෙම ඒක කරන්න ලේසි නෑ ඒක කරන්න පහසු නෑ. මොකද මේ අයන්හිබන්තේ ආකාශෝ අරූපී අනිදස්සන කියලා අන්න භික්ෂුන් වහන්සේලා උත්තර දෙනවා. මෙන්න මේ අහස මේ අරූපී ඒ වගේම අනිදස්සනයි. අනිදස්සනයි කියලා. ඒකට අනිදස්සන කියන වචනේ එතන මෙතනදී කටුකුරුන් සානාසේ යොදා ගන්නවා මේ මේ මේ මෙතන සූත්‍රයෙන් උකහා ගන්නවා උපුටා ගන්නවා. එතකොට මේ අහසේ රූපයක් අඳින්න ලේසි නැහැ. මොකද අහසේ නැහැ පඨවි ආපෝ තේජෝ වායෝ කියන මේ හතර මහා ධාතුන්ගෙන් එකකට නිරූපණය කිරීමක් ඒවට පිහිටන්න තැනක් අහසේ නැහැ. ඒ නිසා අපිට පින්තලක් අරගෙන පාටකින් අඳින්න තැනක් නැහැ අහසේ. දැන් අපිට පින්තලක් අරගෙන චිත්‍රයක් අඳින්න නම් එක අතකින් අපිට අවශ්‍ය වෙන මාක් හරි කැන්වස් එකක් හරි මේ වෙන මාක් හරි බිත්තියක් හරි ඔය වගේ මොනවා හරි රෙද්දක් හරි යමක් පත්න පත්නේ අවශ්‍ය වෙනවා. ඒකෙන් මත තමයි අපි මේක අඳින්නේ. නමුත් අහස කිව්වහම ඒක එහෙම කිසිම ස්වභාවයක් නැහැ. ඒ නිසා අපිට ඒක අඳින්න තැනක් නැහැ. අඳින්න විදිහක් නැහැ. ඒකට මේ චිත්‍රයක් හදන නිරූපණය කරන්න විදහා දක්වන්න හැකියාවක් නැහැ අහසේ. ඒ නිසා විදහා දක්වන ස්වභාවයක් අහසේ නැහැ. ඒතර අන්නේ නිසාම තමයි එතකොට මේ අනිදස්සනෝ කියන වචනය එතකොට ස්වාමීන් වහන්සේ විස්තර කරලා දෙනවා. මෙතන මේ පෙන්වන්නේ එතන විදහා දක්වන්න බෑ. මේකේ මේ සතර මහා ධාතුන් පිහිටන ගතියක් නැහැ. නැත්තම් මේක නිදර්ශනය කරන්න විදිහක් නැහැ. කියලා තමයි ඒකට මේ අර්ථය පෙන්වන්න කරන්නේ. ඊළඟට ඉතින් ස්වාමීන් වහන්සේ දැන් ඕක ඒ අනිදස්සන කියන ස්වභාවය මේ විඥාණයකටත් දෙන්න පුළුවන්ද කෙනෙක් ගැන කරුණ කරුණ ගැන තමයි ඊළඟට මේ සාකච්ඡා කරන්න යන්නේ. අපි ඊළඟට තව පොඩ්ඩක් ඒ ගැන සමන් දීලා බලමු. අහස අනිදස්සන බව අර උපමාවෙන් අපිට තේරුම් ගන්න පුළුවන්. නමුත් විඥානයක් අනිදස්සන වෙන්නේ කොහොමද? මෙතනදී පළමුවෙන්ම අපිට මතක් කරගන්න හොඳ කාරණාව කාරණයක් තමයි සිත පිළිබඳව පොදුවේ මේ සිතේ එක්තරා කෘත්‍යයක් තිබෙනවා. ප්‍රත්‍යවේක්ෂාව කියලා ආපසු හැරීම, ආපසු හැරී බැලීම. ආපසු හැරී බැලීමේ හැකියාවක් තියෙනවා අපේ සිතවල. මේ පච්චවෙක්කණේ පිළිබඳව සමහර අවස්ථාවලදී බුදුරජාණන් වහන්සේ ආපසු හැරීම බැලි ආපසු හැරී බැලීම ගැන යෙදෙන අවස්ථාවලදී එහෙම කන්නාඩියක් ගැන සඳහන් කරලා තියෙනවා. අම්බලට්ඨිකා රාහුලෝවාද සූත්‍රයේ යොදලා තියෙනවා. තව සංයුත් සංගයේ කන්ද සංයුත්තේත් වෙන විදිහකට යොදලා තියෙනවා. අපට එක නිදසුනක් වුණත් ප්‍රමාණවත් නිසා දැන් අර අම්මලට්ටිකාර අහුලවාද සූත්‍රයේදී බුදු පියාණන් වහන්සේ රාහුල හාමුදුරුවන්ට පච්චවේක්ඛිත්වා පච්චවේක්ඛිත්වා කායේන කම්මං කාසබ්බා ආදී වශයෙන් ඒ විදිහට ප්‍රත්‍යවේක්ෂාවේ අගය දක්වන තැන්වල කණ්ණාඩියකට උපමා කරලා තියෙනවා. ඔව්. දැන් මෙතන මේ කණ්ණාඩියක් ඉස්සරහට ගිහිල්ලා අපි සාමාන්‍යයෙන් කරන්නේ අපේම තියෙන වැරදි ටික හදාගන්න එක. කණ්ණාඩියක් ඉස්සරහට අපි යනවා. ගිහිල්ලා අපේ පේන රූපය ප්‍රතිබිම්බය දිහා බලනවා. එතකොට අපේ ඇඳුම් පැළඳුම් වල මොනවා හරි අඩුපාඩුකම් තියෙනවා නම් අපේ නැත්තම් කොණ්ඩය අවුල්ලා තියෙනවා නම් ඒක විදිහට අපි ඔක පීරගෙන ඒක සකස් කර ගැනීමක් එතකොට කරනවා අර පිනිඳුඹ වෙන රූප ප්‍රතිබිම්බය දිහා බලාගෙන. එතකොට මේ කණ්ණාඩියට අපේ රූපයේ ප්‍රතිබිම්බයක් පිළිබිඹ වෙන ස්වභාවයක් තියෙනවා. එතකොට ඒ අන්න ඒ බඳු ප්‍රතිබිම්බයක් නැත්නම් ඒ බඳු පිළිබිඹ වෙන ස්වභාවයක් දැන් මේ සාමින්හන්සේ මතු කළ දෙනවා ඔන්න විඥානයේ තියෙනවා කියලා. එතකොට විඥානයක පිළිබිඹ වෙන දේ දිහා අපිට ආපස්සට හැරිලා බලන්න පුළුවන්. ඒතකොට විඥානයක නාම රූපයක් පිළිබිඹ වෙනවා. පිළිඹ වෙන නාම රූපය දිහා අපිට ආපස්සට හැරිලා බලන්න පුළුවන්. මොකද්ද මේ පිළිඹ වෙලා තියෙන්නේ කියලා. ආපස්සට හැරිලා ප්‍රත්‍යක්ෂ කරලා බලන්න පුළුවන් ගතියක් තියෙනවා. ඒකන අන්නේ ගතිය තමයි දැන් මේ ස්වාමීන් වහන්සේ මතු කළා දෙන්නේ. එතකොට මේ ප්‍රත්‍යවේක්ෂාව කියන එක ඉතින් එතකොට ඇත්තටම ධහමේ සෑහෙන තැනක් තියෙන දෙයක්. මොකද මේ රාහුල ස්වාමීන් වහන්සේට මෙතන මේ ස්වාමීන් වහන්සේ උපුටා දක්වන සූත්‍රයේදී අම්බලස්තික රාහුලවාද සූත්‍රයේදී බුදුරජාන් වහන්සේ අවවාද කරනවා මොකක් හරි දෙයක් කරන්න කලින් ප්‍රත්‍යවේක්ෂා කළා. කීප වරක්ම ප්‍රත්‍යවේක්ෂා කළා බලලා ඒ දේ කරන්න. වගේ මොකක් හරි දෙයක් කියන්න කලින් ඒ ඒ දේ ගැන හොඳට ප්‍රත්‍යවේක්ෂා බලලම කියන්න. ප්‍රත්‍යවේක්ෂා කරලා බලලම කියන්න. ඊළඟ යම් කිසි දෙයක් හිතන්න කලිනුත් ඒ ගැන හොඳට ප්‍රත්‍යක්ෂා බලලම හිතන්න. කරලා බලලම හිතන්න. ඉතින් මේ විදිහට මේ අර ප්‍රත්‍යක්ෂා කරලා බැලීම කියන එක ගැන පොඩක් විමසලා බැලීමක්, පොඩක් ආපසු හැරලා බැලීමක් කියන අර්ථය තියෙනවා. හොඳයි. පසුගියවර දේශනාවේදී සඳහන් කරන්න යෙදුන ඒ දණ්ඩුද බල්ලා ගැන ඒ දණ්ඩක් උඩින් යන බල්ලෙක් අර වතුර දිහා බල්ලා තමන්ගේ ඡායාව දිහා බලනවා කියලා. ඒකත් එක්තරා ප්‍රතිවේක්ෂාවක් තමයි. මෙයින් අපට එක්තරා ධර්මතාවක් පේනවා. මේ ප්‍රතිවේක්ෂා කියන වචනේ තියෙනවා මුලාව ඇතිවීමට මුලාවෙන් නිදීමට උපකාර වන යම් කිසි ක්‍රමයක්. මුලාව ඇති වෙන්නේ අර බල්ලා ඒ දණ්ඩ උඩ ඉඳගෙන බලන බලන වාරයට තමාගේ රූපය දකින්නවා වගේ. ඒ ප්‍රත්‍යවේක්ෂාව අයෝනිසෝ. ඒ කියන්නේ නුනුවණි. එහෙම නැත්නම් නුවණ මදිකමින්. සක්කාය දෘෂ්ටියට යට වෙලා මුලාවෙන් බලනකොට ඒක දිගටම ඒ විදිහට බල බලා නගුට සලෝමින් ගොරෝමින් ඉන්න පුළුවන්. ඒ ප්‍රත්‍යවේක්ෂාව අයෝනිසෝ කරන නිසා. නමුත් යෝනිසෝ පච්චවේක්කීත්වා පච්චවේක්කීත්වා කියලා දෙසරයක්ම යදලා තියෙන්නේ. අම්මලට්ටිකා රාහුලවාදී සූත්‍රය. අන්න යෝනිසෝ නුවණින් කරනවා. එතකොට නුවණින් කරන පටන් ගත්තොත් ප්‍රත්‍යවේක්ෂාව එතනදී ධර්ම පිළිබඳවයි අවබෝධය එන්නේ. සම්මෙන් දෘෂ්ටියේ පිහිටලා කරනවා නම් විමුක්තිය හදා ගන්න පුළුවන්. එතකොට සිතේ තිබෙනවා මේ විදිහේ කාරණා දෙකක්ම. පත්‍යවේක්ෂාවේ අංශ දෙකක් තියෙනවා. මේක අපි අමතරවයි සඳහන් කළේ. නමුත් අපට ඕනෑ කාරණය මේ විඥානයේ යම් කිසිවක් පිළිඹු කරන අර කණ්ණාඩියක වගේ යම් කිසි අමුතු ස්වභාවයක් තියෙනවා. විඥානං අනිදස්සනං කියලා කියන්නේ මෙතන මේ රහතන් වහන්සේගේ විමුක්ති සිත පිළිබඳ ලක්ෂණයක්. යමක් පිළිඹු කරන්නේ නැහැ. මොකද්ද පිළිඹු නොකරන්නේ? නාම රූපයක්. දැන් අර සාමාන්‍ය පුද්ගලයා ප්‍රත්‍යවේක්ෂා කරලා බලනකොට නාම රූපයක් ඒ පුද්ගලයාට පෙනෙනවා. මම මගේ කියලා කියන්න පුළුවන් විදිහේ. බල්ලට අර තමාගේ ඡායාව පෙනුනා වගේ. ප්‍රත්‍යවේක්ෂණයේදී නොරහත් කෙනෙකුට නාම රූපයක් දකින්නට ලැබෙනවා. මේ නාම රූපය තමයි කෙනෙක් ආත්මත්වයෙන් ගන්නෙ. මමය මාගේ කියන හැඟීමෙන් අරගෙන මුලාවේ වැටෙන්නේ. නමුත් රහතන් වහන්සේගේ විඥාණය අපපටිච්චිත විඥානය. අපි කලින් දේශනාවල සඳහන් කළා පටිච්චිත විඥානයත් අපපටිච්චිත විඥානයත් ගැන. නාම රූපයක පිහිටි විඥානය තමයි නොරහත් විඥානය. නාම රූපයෙන් මිදුණු නාම රූපයක නොපිහිටි විඥානය අපපටිච්චිත විඥානය. එතකොට පටිච්චිත විඥානයේ එහි පිහිටියා වූ නාම රූපය පිළිබිඹු කරනවා. ආපසු හැරී බැලීමේදී අපපටිච්චිත විඥාණයට ඒ විදිහට ප්‍රත්‍යක්ෂාවේදී හමු වෙන්නේ නැහැ නාම රූපයක්. නාම රූපයක ඇලීම් බැඳීම් ආදී ඒ කිසිවක් නැහැ ඒ රහතන් වහන්සේට. මමය මාගේ කියන හැඟීමක් නැහැ. කොටින්ම කිව්වොත් නාම රූපේ බැඳෙන්නේ නැතිව ඒක විනිවිද යෑමක් වගේ දෙයක් වෙනවා. අනිදස්සන විඥානං කියන එකේ අර්ථය ගන්න තියෙන්නේ අන්න ඒ විදිහට. විඥානං අනිදස්සන. හරි. එතකොට පටිච්ච විඥානය අපටිච්ච විඥානය ගැන ඊට කලින් ටිකක් සඳහන් කරුණා. පටිච්ච විඥානයේකදී සාමාන්‍යයෙන් කෙලෙස් බරිතව අපි විඥාන ස්වභාවයක් මුලින්ම පටන් ගන්නවා ඒක ඊළඟ ටික ටික එතන වර්ධනය වෙලා ඒක ඒ තුළ හොඳට විඥානය බැස ගන්නවා කියලා ගතියක් මේ පටිච්චිත ස්වභාවයෙන් එන අපි සාමාන්‍යයෙන් කතා කරනවා උදාහරණයක් වශයෙන් අපි බුදුහාඳුරෝ කියන ඔය උපය සූත්‍රයේදී එහෙම මේ එක්කෝ මේ විඥානයට බැස ගන්න එක රූපයක් ඕනේ එක්කෝ නිකන් රූපයක් රූප රූපාරම්මන රූපක් පතිත්තම් ඔය විදිහට විස්තර කරනවා මේ එක්කෝ රූප රූපාරම්මණයක් අවශ්‍ය වෙනවා විඥාණයට හොඳට බැස ගන්න. එහෙම නැත්නම් වේදනාවක් අවශ්‍ය වෙනවා විඥාණයට හොඳට බැස ගන්න. එහෙම නැත්නම් සංඥාවක් අවශ්‍ය වෙනවා විඥාණයට හොඳට බැස ගන්න. එහෙම නැත්නම් සංස්කාරයක් අවශ්‍ය වෙනවා විඥාණයට හොඳට බැස ගන්න. එතකොට මෙන්න මේ බැස ගන්න විඥාණයට පටිච්චිත විඥාණයට අනිවාර්යයෙන්ම එතකොට මේ රූපයක් නැත්නම් වේදනාවක් සංඥාවක් සංස්කාරයක් අවශ්‍ය වෙනවා. එතකොට මේ රූපයක් දිහා හොඳට අපි බලමු දැන් මෙතන මෙතන රූපස්කන්ධය කියන අර්ථය ගන්න තියෙන්නේ. වේදනා ස්කන්ධය, සංඥා ස්කන්ධය, සංස්කාර ස්කන්ධය කියලා කිව්වහම මේ ඕනම ස්කන්ධයක එතකොට මේ විඥානයක් පැහැ ගන්න හැකියාව තියෙනවා. ඒක එතකොට එක පාටම සම්පූර්ණයෙන්ම වර්ධනය වෙනවම නෙමෙයි. ඒක තාම සියුම් සියුම් ස්වභාවයකින් පටන් ගන්නවා. පටන් අරගෙන එතන තව තව මුලා වෙන්න මුලා වෙන්න අන්න විරෝධින් කියලා අර මේ වර්ධනය වෙන ස්වභාවයකටපත් වෙනවා. විපුලත්වයකටපත් වෙනවා. අන්න ඊළඟට විඥානය හොඳට එතන මුල් බැසගෙන එතන අන්න පටිච්චිත ස්වභාවයක් බවට හොඳට පිහිටපු ස්වභාවයක් බවට පත් වෙනවා. එයාට නිකන් මුලින් අඩිය තිබුණ අඩිය තියාගෙන තනක් තිබුණ නැහැ. ඊළඟ පොඩ්ඩක් ඔන්න අඩිය තියාගන්න හම්බ වෙනවා. ඊළඟට අර මේ ඔටුවගේ දෙට ආවා වගේ අන්න ඊළඟට සම්පූර්ණයෙන්ම ඒ තුලට ඇතුළට වෙලා සම්පූර්ණයෙන්ම ඒ තුල පිහිට ගන්නවා. අන්න ඒ වගේ ස්වභාවයක් ඒතර මේ විඥානයේ පටිච්චිත ස්වභාවය තුළ තියෙනවා. ඉතින් දැන් මේ උදාහරණයක් වශයෙන් ඉතින් ඒ වගේ දෙයක් තමයි අතරම භවනා කරද්දී උනත් මුලදී අපිට මේ යම්ස කෙනෙක් රූප කර්මස්ථානයක් අරගෙන භාවනාවක් පටන් ගන්නකොට අපිට මේ ආලාපාන සතියක් වෙන්න පුළුවන් ධාතු මනසිකාරයක් වෙන්න පුළුවන්. ඉතින් හොඳට මේ අරමුණ තුළ පිහිටන සබහායක් තමයි මුලින් අපිත් පටන් ගන්න. එකපාරටම මේ රහතන් වහන්සේට අනිදර්ශන විඥානයක් තියෙනවා කියලා අපිට එකපාරටම අනිදර්ශන විඥානයක් ඇති කරගන්න බෑ. අපි ඊට කලින් මේ මේ පටිච්චිත විඥානයකින් තමයි එකwidehatකින් බලවහම වැඩේ පටන් ගන්න. උදාහරණයක් වශයෙන් අපි වම දකුණ කියලා සක්මන් භාවනාවක යෙදෙනකොට ඔන්න වම් පාදයේ ස්පර්ශ වෙනකොට ඔන්න වම කියලා හොඳට ඒ තුල පිහිට ගන්නවා. ඊළඟ දකුණ පිහිට කියලා කියනකොට අන්න ඒ තුල හොඳට පිහිට ගන්නවා. මේ අරමුණ තුල හොඳට හිඳා බැසීමක් හොඳට පිහිටීමක් අතීත විඥානය සහිතව තමයි එතකොට අපිත් වැඩේ පටන් ගන්නේ. ඒක අතින් අපිට මෙතෙන්ට කියන්න පුළුවන්. එතකොට මේ කාය විඥානයක් තුළ හොඳට පිහිටලා තමයි අපි භාවනාවේ ඒ රූප කර්මස්ථානයක් වඩන්න පටන් ගන්න. හැබැයි ඉතින් මේක හැමදාම ඔය මට්ටමේ නෙමෙයි තියෙන්නේ. තව තව තව ඉතින් ඉස්සරහට ඉස්සරහට යන්න යන්න මේ අරමුණේම හැහෙන්න විපරිණාමයක් සිද්ධ වෙනවා අරමුණේම විකාශනයක් සිද්ධ වෙනවා ඒ අනුරූපීව අපේ හිතෙත් යම් යම් ගුණධර්මයන් වැඩෙනවා අපේ සතිය තව තව දියුණු වෙනවා ශ්‍රද්ධාව නැත්නම් දියුණු වෙනවා සමාධිය දියුණු වෙනවා ප්‍රඥාව දියුණු වෙනවා ඉතින් මේවා දියුණු වෙන්න දියුණු වෙන්න එකwidehatකින් අර අරමුණේ තියෙන යම් යම් ආදීනව ස්වභාවය අරමුණේ තියෙන අනිත් ස්වභාවය ඒකේ තියෙන පෙළෙන ස්වභාවය ඒකෙන් අපිට කිසිම පාලනයක් කරන්න බැරි ස්වභාවය අපේ අනුසක යටතේ පවතින නැති ස්වභාවය ඒ අරමුණේ තියෙන නිස්සාරත්වය ආත්මීය ස්වභාවයක් පවත්වන්න බැරිකම ඔන්න ටික ටික ටික තේරෙන්න ගන්නවා. එතකොට මේ ඒ අරමුණු වල තියෙන නැත්නම් සංස්කාර ධර්මයන්ගේ තියෙන ඒ නිස්සාරත්වය දකින්න දකින්න මොකද වෙන්නේ? අර පතිත්‍ත ස්වභාවය ටික ටික අන්න පිහිටන්න බැරි තත්වයකට පොඩ පොඩ පොඩ පොඩ එන්න පටන් ගන්නවා. එක්ක අරමුණ තුනී වෙලා යනවා අරමුණ නැත්නම් ඈතට යනවා වගේ පේනවා අරමුණ නැත්නම් අනුන්ගේ දෙයක් වගේ පේන්න පටන් ගන්නවා ඔන්න අර පතිත්තිත බැහැගත්ත බොහොම රළුව ග්‍රහණය කරගත් ස්වභාවය වෙනුවට ඒකට ඈතට ගිය බොඳ වෙලා ගිය ස්වභාවයක් ඔන්න රූප කර්මස්ථාන සිද්ධ වෙන පටන් ගන්නවා. ඉතින් මේ හරහා තමයි ටික ටික ටික අර අරමුණ දිය වෙලා ගිහිල්ලා අරමුණ ගෙවිලා ගිහිල්ලා ඒකට මේ පතිත්තිත ස්වභාවයෙන් ඈත් වෙමින් අපේ කර්මස්ථානේ දියුනේ නැත්නම් අපේ භාවනාව වැඩෙන්නේ. ඒකට මේ රහතන් වහන්සේ කියන්නේ ඒකට මේ එබඳු පතිත්තිත ස්වභාවයක් නැති තත්වයටම ඔන්න තමන්ගේ හිතපත් කරගත්තු අවස්ථාව ගැන තමයි ඒතර අපි හිතාගන්න තියෙන්නේ. මොකද සාමාන්‍ය පෘථග්ජන සභාවය වෙන්නේ රූපයක් දැකපු ගමන් එන්නේ රූපයේ එක්ක අපි ඇලුනා. ඇලුන ගමන් එතන සම්පූර්ණයෙන්ම බැඳුනා. ඒතර හොඳට ඔන්න බැසගත්තා. අපිට සද්දයක් ඇහුණත් ඒ සද්දයට අපි ඇලුම් කරනවා නම් අන්න එතන ඇලුනා ඒ ගැනම තව නැවත නැවත සතුටු වුණා ඒ තුලම හොඳට බැසගත්තා ඊළඟට ගඳක් සුවඳක් අපි ආග්‍රහණය කරනකොටත් අපි ඒකට කැමති නම් ඒකේ හොඳට බැඳෙනවා ඒක තුලම බැස ගන්නවා අන්න ඒ තුල හොඳට විඥානයේ පතිත වෙලා තියෙනවා ප්‍රතිෂ්ඨාවක් ලබනවා ඊළඟ අපිටම මොන හරි දෙයක් අපි කැමැත්තෙන් අනුභව කරනවා. ඒකේ හොඳ රසයකුත් තියෙනවා නම් අපි කැමති ආහාරයක් නම් අන්න ඒ තුල හොඳට බැසගෙන විඳ විඳ ගනිමින් ඒ තුල තව තවත් මුලා වෙමින් ඒ තුල පිහිටලා ඒකට අපි කටයුතු කරනවා. ඒ වගේම අපේ හිතට මන කිසි සිතුවිල්ලක් ආවහමත් ඒකේ යම් ආස්වාදනීය ස්වභාවයක් තියෙනවා අපි ඒක නැවත නැවත හිත හිතා එන්න ප්‍රපංචයක් දක්වා වර්ධනය වෙමින් අපි සම්පූර්ණයෙන්ම අර ඒ වගේ පතිතිත ස්වභාවයකට පත් වෙනවා. ඉතින් ඒක ඇත්තටම ඔය මට්ටමේ පමණක් නෙවෙයි බුදුහාඳුරු කියන අනුසය මට්ටමේ පවා විඥාණය විතර පිහිට ගන්න පුළුවන් හැකියාවක් තියෙනවා. ඒක චේතනා සූත්‍ර වල එහෙම විස්තර කරනවා. නිදාන සංයුත්තේ මේ යංච බික්කවේ චේතේති යංච පකප්පේති යංච අනුසේති ආරම්මන මේතං හෝති විඥානස්ස පිටියා කියලා. ඒතකොට ඒ කියන්නේ යම් කෙනෙක් හොඳට චේතනාපූර්වක යමක් කමක් කරනවා නම් හිතනවා නම් කියනවා නම් කරනවා නම් අන්න හොඳට විඥානය බැහැ ගන්නවා. ඊළඟට මොනාහරි ප්‍රකල්පනා කරමින් කල්පනා කරමින් ඊළඟට ප්‍රපංච කරමින් හිත හිතා ඉන්නවා නම් අන්න එතනත් බැහැ ගන්නවා. ඉතින් මේ දෙකම නැතත් බුදුහාඳුර කරනවා යම්සේ අනුසය මාත්‍රයක් උනක් තියෙනවා නම් අන්න විඥාණයට පිළිද ගන්න හැකියාව තියෙනවා. ඉතින් මෙන්න මේ වගේ හරිම මේ විඥානයේ පිළිදා ගැනීම අපිට භව ගමන සඳහා සෑහෙන්න උපයෝගී වෙලා තියෙනවා. භවයෙන් භවයට යන්න එතකොට මේ සෑහෙන්න මේ විඥානයේ පිහිටපු ස්වභාවයක්, පතිත ස්වභාවයක් තියෙන නිසා තමයි ඒක අතින් අපි මේ භව ගමනක නිරත වෙන්නේ. මොකද ඒක තනක් අතහරිනවා, ආයෙ තව තනක් අල්ලනවා. ඒක ඒ තුල පිහිට ගන්නවා. දැන් මේ දැන් මේ විස්තර කරගෙන යන කතාවේදී දැන් රහතන් වහන්සේගේ ස්වභාවය. රහතන් වහන්සේට සම්පූර්ණයෙන්ම රාග ద్వේෂ මෝහයන් දුර වෙලා යනකොට අන්න උන්වහන්සේට මේ ගැන ඇලීමක් නැහැ. අරමුණු ගැන ඇලීමක් නැහැ. අරමුණු වල ආදීනව තේරිලා, ත්‍රිලක්ෂණය හොඳටම වැටහිලා, දැන් අරමුණුත් පේන්නේ නිකන් ඈතට ගිහිල්ලා. අරමුණුත් පේන්නේ නිකන් බොඳ වෙලා. අර විපස්සනා යෝගාවචරයේ ඉතින් ප්‍රාථමික මට්ටමින් අත්දකින්න ස්වභාවය එනතර රහතන් වහන්සේ කෙනෙක් පරිපූර්ණ මට්ටමින් අත්දකින්නවා කියලා ඉතින් අපිට හිතා ගන්න පුළුවන්. ඉතින් මේ වගේ මේ අනිදස්සන විඥානය ගැන ඒකට ස්වාමීන් වහන්සේ අර්ථකථනය දෙනවා. මෙහිම අනිදස්සන විඥානයක් කියලා කියන්නේ ඒකට මේ රහතන් වහන්සේගේ අපපතිත්ත විඥාන ස්වභාවයක්. පිහිටියේ නැති විඥාන ස්වභාවයක්. නාම රූපයක් පිළිඹු නොවන විඥාන ස්වභාවයක් කියලා ඒකට ස්වාමීන් වහන්සේ අත්දක්වනවා. හොඳයි. අපිට මේකට තවත් අපිට අපිට තවත් මේකට එකතු කරන්න පුළුවන් අනිදස්සන කියලා ප්‍රකාශ කළ අදහසට මේක අනිදස්සන වෙන්නේ මක් නිසාද? අර රූප ධර්මයන් අවශ්‍ය බව පෙන්වනවා. අර කලින් කියාපු අහම්බෙන් ගත් උපමාවේ පවා රූප ධර්මයන් අවශ්‍යයි යමක් පිළිබඳ කිරීමට. රහතන් වහන්සේගේ විඥානය පිළිබඳව මේ ගාථාවෙන් සඳහන් වෙනවා. එත්ත ආපෝච පඨවි තේජෝ වායෝ නගහදති. පඨවි ආපෝ තේජෝ වායෝ කියන මේ සතර මහා භූත ධර්මයන් නිසා තමයි කෙනෙකුට රූප සංඥාවක් ඇති වෙන්නේ. රූපයට හේතු වශයෙන් දැක්වෙන්නේ ඒවයි. චත්තාරෝකෝ භික්ඛු මහා භූතා හේතු චත්තාරෝ මහා භූතා පත්‍යෝ රූපකන්දස්ස පඤ්ඤාපනායි කියලා ওই විදිහට දක්වලා තියෙනවා. එතකොට රහතන් වහන්සේ මේ සතර මහා භූතයන්ගෙන් සිත මුදාගෙනයි සිටින්නේ. පඨවි ධාතුයා චිත්තං විරාජේති. ආපෝ ධාතුයා චිත්තං විරාජේති. ආදී වශයෙන් ධාතු විභංග සූත්‍රයේම සඳහන් වෙනවා. රහතන් වහන්සේ සතර මහා භූතයන්ගෙන් සිත මුදාගෙන සිටින නිසා ප්‍රත්‍යවේක්ෂාවේදී රූප සංඥාවක් අහු වෙන්නේ නැහැ. එත්තා ආපෝච භඨවි තේජෝ වායෝ නගහදති. මෙතන ගාදති කියලා ගාදති කියන වචනයත් ඊටාත්ම වැදගත්. දැන් අපි ගැඹුරු වතුරකට මේ වතුර කොච්චරද ගැඹුරුද එහෙම නැත්නම් මේකේ පතුලේ කොතනද කියලා දැනගන්න නබයක් වගේ දෙයක් දානවා. මොකක් හරි එකේ පටලවල දානවා. ඒක ගිය දුර අනුව අපි ගැඹුරු මනිනවා. එහෙම නැත්නම් මේක ගිහිල්ලා නැවතුන තැන අන්නහවල් තැන පතුලයි කියලා හිතා ගන්නවා. මේකට උපකාර වෙන්නේ යම්කිසි රූප ධර්මයක්. රහතන් වහන්සේගේ ඒ විඥාණය ඒ විදිහේ රූප ධර්මවල බැඳෙන්නේ නැහැ. බැඳෙන්නේ නැහැ. ඇලෙන්නේ නැහැ. අන්න ඒක නිසා තමයි මේක අනිදස්සන වෙන්නේ. ඒක සාමාන්‍යයෙන් අපි හිත දිහා පොඩ්ඩක් අපි සාමාන්‍යයෙන් හිතක් ගැන හිතලා බලුවොත් අපේ හිත යන අපි පොඩ්ඩක් <clears throat> ආපස්සට හැරලා බලුවොත් අපේ හිතේ සාමාන්‍යයෙන් සංඥා මොන මොනවා හරි තියෙනවා. අපි දැකපු දේවල් සම්බන්ධයෙන් රූප සංඥා තියෙන්න පුළුවන් නැත්නම් අහපු දේවල් සම්බන්ධයෙන් ශබ්ද සංඥා තියෙන්න පුළුවන්. නැත්නම් අපි විඳපු ගඳ සුවඳ සම්බන්ධයෙන් යම් කිසි සංඥාවක් තියෙන්න පුළුවන්. නැත්නම් රස විඳගත්ත ආහාරයක්, ජීවක් මොන හරි දෙයක් සම්බන්ධයෙන් රස සංඥාවක් තියෙන්න පුළුවන්. එහෙම නැත්නම් අපි කයින් ස්පර්ශ කරපු දෙයක් සම්බන්ධයෙන් ස්පර්ශ සංඥාවක් තියෙන්න පුළුවන්. මේ මොනාලටත් මොකක් හෝ සිතුවිල්ලක් කරහා අපේ හිතේ ධම්ම සංඥාව නැත්නම් මනසට අරමුණක් තියෙන්න පුළුවන්. ඉතින් මෙන්න මේ හැමතිස්සෙම හිතේ යම්කිසි සංඥා බරිත ස්වභාවයක්, සංඥාවල පැටලෙන ස්වභාවයක් සාමාන්‍යයෙන් තියෙනවා. ඉතින් මේ සංඥාවල පැටලෙන ස්වභාවය නිසාම ඉතින් අපි නිරන්තරයෙන්ම අපේ හිත පොඩ්ඩක්වත් හිස් නැහැ, අපේ හිත පොඩ්ඩක්වත් නිදහස් නැහැ. සංඥා වලින් සෑහෙන්න ඉතින් පැටලලාම තමයි තියෙන්නේ. ඉතින් අපි හිතමු දැන් මේ ගෙවල් දරවල් යාන වාහන ඊළඟට මේ බඟතොටේ දකින්න තියෙන දේවල් අපි දැකපු ගැහැණු මිනිස්සු දරුවෝ ආහාර මේ ඉතින් මේ හැම දේවල් ගැනම මේ භෞතික වස්තුන් සම්බන්ධයෙන් විතරක් අපි හිතුවත් මේ භෞතික වස්තුන් සම්බන්ධයෙන් ඇතිවගත්ත විවිධාකාර රූප සංඥාවන් හැමතිස්සෙම අපේ මේ හිතේ තියෙනවා. අපේ හිත නිකන් ඉන්නේ නැහැ කොයි වෙලාවකවත්. හැමතිස්සෙම මේ මොනවා මොනවා හරි රූප සංඥා ටිකක් අල්ලගෙන ඒවා තුල පැටලි පැටලි පැටලි තමයි තියෙන්නේ. මේ හිත සම්පූර්ණයෙන්ම සංඥාවලින් පිරිච්ච ගතියක් තියෙනවා. සාමාන්‍ය පෘථග්ජන ස්වභාවයක පෘථග්ජන හිතක ස්වභාවය තමයි ඕක. එහෙම නැත්නම් කිසිම භාවනාවක් වඩපු නැති හිතක ස්වභාවය තමයි ඒක. සම්පූර්ණයෙන්ම සංඥාවන්ගෙන් බරිත වෙලා සංඥාවන්ගෙන් පිරලා තමයි අපේ හිත තියෙන්නේ. මේ මෙබඳු හිතක් තමයි එකතකින් අපේ භාවනාවකට බඳින් කරන්නේ නැත්නම් භාවනාව සඳහා පටන් ගැනීමෙන්දී තියෙන්නේ. ඒක ටික ටික හැබැයි භාවනාවක් කරගෙන කරගෙන යනකොට අර සංඥා ටික ටික තුනී වෙන්න පටන් ගන්නවා සංඥා ටිකක් ඈත් වෙන්න පටන් ගන්නවා ඉතින් ඕකේ කෙලපැමිණි අවස්ථාවක් වශයෙන් තමයි අර සම්පූර්ණයෙන්ම සංඥා ගන්න බැරි තත්වයක් නිමිති ගන්න බැරි තත්වයක් අන්න අනිමිත්ත ස්වභාවයකදී ඇති වෙනවා කියලා කියන්නේ ඒ කියන්නේ අම්ස කෙනෙක් හොඳට අපිටම රූප ධර්මයක් දිහා හොඳට නැවත නැවත නිරීක්ෂණය කරනවා අපිටම සතර මහා ධාතුවෙන් පඨවි ධාතුවක් දිහා ආපෝ ධාතුවක් දිහා තේජෝ ධාතුවක් දිහා වායෝ ධාතුවක් දිහා හොඳට නැවත නැවත නිරීක්ෂණය කරනවා නිරීක්ෂණය කරන්න කරන්නේ සතර මහා ධාතුන් ඒගොල්ලන්ගේ යථා ස්වභාවය පෙන්눔 කරනවා. ඒ පෙන්눔 කරන ගතිය තමයි අර පෙන්눔 කිරීම හරහා මොකද වෙන්නේ? මේ යෝගාවචරය තේරුම් ගන්නවා මේක මේ මම මගේ කියලා හිතන් හිටියට මේ පටවි ධාතුව මගේ විදිහට නෙමෙයි හැදෙන්නේ. එයා මම කියන දේ නෙමෙයි කරන්නේ. මට ඕන විදිහට එයා කිසිසේත් හැදෙන්නේ නැහැ. ඒ වගේමයි මේ මම මේ ලොකු වටිනකමක් දීලා තිබුණාට මේ අභ්‍යන්තර වශයෙන් තියෙන පටවි ධාතුවට එළියේ තියෙන සෙබඳුම පටවි ධාතුවක්. ඇතුලේ තියෙන ඇතුලේ තියෙන පටවි ධාතුවක්මයි එළියේ තියෙන පටවි ධාතුවක්මයි. ඇතුලේ තියෙන ආපෝ ධාතුවක්මයි එළියේ තියෙන ආපෝ ධාතුවක්මයි. ඇතුලේ තියෙන තේජෝ ධාතුවක්මයි එළියේ තියෙන තේජෝ ධාතුවක්මයි. ඇතුලේ තියෙන වායෝ ධාතුවක්මයි එළියේ තියෙන වායෝ ධාතුවක්මයි. එතකොට මේ එකම පටවි ධාතුව. මේ දෙකේ කිසිම වෙනසක් නැහැ. ඒකන්න මේ යෝගාවචරය ටික ටික ටික අර අධ්‍යාත්මික බහිද්ද වශයෙන් පිළිච්ච සමහර මේ භේදය තුනී වෙලා නැත්නම් මේ මුළු භෞතික ලෝකයම තමන්ගේ මේ ශරීරයත් අන්තර්ගතව ඇතුළත් වෙන මුළු භෞතික ලෝකයම නිකන් සාමාන්‍ය එකම පටවි ධාතුවක් එකම ආපෝ ධාතුවක් එකම තේජෝ ධාතුවක් එකම වායෝ ධාතුවක් බවට පත් වෙනවා. ඒකට අන්න ටික ටික ටික මේ තමා තුළින් මේ ධාතුන්ට දීපු ලොකු වටිනාකම් ටික දුර වෙන්න පටන් ගන්නවා. ඉතින් මෙන්න මේ කාරණාව ඇත්තට මේ ධාතු විභංග සූත්‍රයේදී බුදුහාඳුරෝ මතක් කරලා තියෙනවා. ඒ ගැන පොඩ්ඩක් සූත්‍රය මතක් වෙන කොටස මතක් කරොත් යාචේව කෝපන අජ්ජත්තිකා පටවි ධාතු යාච බාහිරා පටවි ධාතු පටවි ධාතු රේවේසා. දැන් මේ යම්තාක් ආධ්‍යාත්මික වශයෙන් පටවි ධාතුවක් තියෙනවා නම් යම්තාක් බාහිර පටවි ධාතුවක් තියෙනවා නම් මේ දෙකම එකම පටවි ධාතුවමයි. තන් මේතම් මම නේසෝ හමස්මි න නේසෝ අත්තාති. ඒව මේතන් යථා භූතං සම්මප්පඤ්ඤාය දත්තබ්බම්. එතකොට මෙන්න මේ පටවි ධාතුව ගැන ඒක මම නෙමෙයි ඒක මගේ නෙමෙයි මගේ ආත්මෙ නෙමෙයි කියලා ඇත්ත ඇත්තටින් දකින්න ඇත්ත ඇත්තටින් දැනගන්න කියලා බුදුහාඳුරුවෝ අර පුකසාති ස්වාමීන් වහන්සේ උපදෙස් දෙනවා මේ ධාතු විභංග සූත්‍රයේ. <clears throat> යම්ස කෙනෙක් මේ විදිහට හොඳට මේ ධාතු මනසිකාරයක් වඩනවා නම් අන්න අන්තිමට මොකද්ද වෙන්නේ? බුධාඳුර ඒක කියනවා පඨවි ධාතුයා නිබ්බින්දති. පඨවි ධාතුයා චිත්තං විරාජේති. අන්න මේ පඨවි ධාතුව ගැන කලකිරෙනවා. අර පඨවි ධාතුව ගැන අපේ හිතේ තිබිච්ච ලොකු ඇල්මක් නිසා. එහෙම නැත්නම් මේ පඨවි ධාතුවෙන් නිර්මිත වෙච්ච භෞතික ලෝකේ තියෙන নানা ප්‍රකාර දේවල්, ගෙවල් දොරවල්, යාන වාහන, ඉඩකඩම් මේ හැම පටවි ධාතුවෙන් නිර්මිත වෙච්ච පටවි ධාතුව බහුලව තියෙන සියලුම මේ භෞතික දේවල් සම්බන්ධයෙන් අපේ හිතේ තියෙන ඇලීම නිසා තමයි මේවා ගැන සංඥාවන් කෙලින්ම බහුල වෙලා අපේ හිත තිබුණේ. දැන් අන්න ධාතු මනසිකාරය වඩන්න වඩන්න මේවා තියෙන ආදීනව ප්‍රකට වෙලා මේවා තියෙන ත්‍රිලක්ෂණය වැටහිලා අන්න පටවි ධාතුව පටවි ධාතුව සම්බන්ධයෙන් නිබ්බිදාවක් පහළ වෙනවා. නිර්වින්දනයක් සිද්ධ වෙනවා. නැත්නම් පටවි ධාතුවේ තිබිච්ච ඒ සංඥාවන් හිතෙන් ටික ටික මැකිලා යනවා. අන්තිමට පටවි ධාතුවා චිත්තං විරාගයති. අන්න පටවි ධාතුව සම්බන්ධයෙන් විරාගී ස්වභාවයක් ඔන්න හිතේ ඇති වෙනවා. මේ කාරණා ඊළඟට බුදුහාඳුරෝ මේ ඊළඟ ධාතු තුන ගැනත් කියනවා. ඒකට මේ උදාහරණයක් වශයෙන් පටවි ධාතුව ගැනයි කිව්වේ. ඒකට මේ විදිහට මේ ධාතුවේ භංග සූත්‍රයේ තවත් සූත්‍රවලදී බුදුරජාන් වහන්සේ මේ කෙනෙක් නිවැරදිව විපස්සනාවට යෙදීම හරහා කොහොමද මේ ධාතුන් නිසා හිතේ හටගෙන හටාරගෙන තිබිච්ච විවිධාකාර සංඥාවන් දැන් කොහොමද හිතින් නැකිලා යන්නේ කියන කාරණාව මේ විදිහට ක්‍රමානුකූලව පෙන්වනවා. අපි යමක් යමකට වටිනකමක් දුන්නොත් තමයි ඒක අපේ හිතේ තහවුරු වෙන්නේ. අපේ හිතට හොඳට මතක හිටින්නේ. නමුත් මේකේ තියෙන මේ වටිනාකම අපි ටික ටික තේරුම් අරගෙන මේකේ කිසිම වටිනාකමක් නැහැය. මේ එළියේ ඇතුලේ තියෙන දෙකම එකය. මේවා විශේෂත්වයක් නැහැ කියලා අන්න කෙනෙකුට වැටහෙන්න වැටහෙන්න. අන්න මේවා තියෙන අනිත්‍ය ස්වභාවය, දුක් ස්වභාවය, අනාත්ම ස්වභාවය වැටහෙන්න වැටහෙන්න අන්න ටික ටික හිතේ ටික අතහරින්න ගන්න. හිතේ හිතේ පහළ වෙනවා කලකිරීමක් මේ ඇතුලේ තියෙන දේවල් සම්බන්ධයෙන්. අන්න කලකිරීමක් කරහා ඔන්න අතහරින්න. ඊළඟට ඔන්න තියෙන හිතේ හිතේ තියෙන විරාගී ස්වභාවය. ඒත් මේ විදිහට මේ ධාතු විභංග සූත්‍රයේ මේ විදිහට සඳහන් වෙනවා. ඊළඟට ස්වාමීන් වහන්සේ මතක් කරන මේ ගාදති කියන වචනය. ගාදති කියලා කියනවා මේ මොකද්ද මේ පැටලෙනවා කියන වගේ අදහසක් රැඳෙනවා කියන වගේ අදහසක් නගාදති කියනවා නගාදති කියලා ඒකේ නැස්චාත්‍ය වශයෙන් මතු කරලා දෙනවා ඒක අතන ඒක ඒ අනුව අපිට හිතා ගන්න තියෙන. එතකොට මේ ආපෝ පඨවි ආපෝ තේජෝ වායෝ කියන මේ සතර මහා ධාතුන් අන්න අර අනිදස්සන කියන විඥානය තුල මේක පිහිටීමක් ලබන්නේ නැහැ. නැත්නම් ඒ ඒබඳු ඒ ඒබඳු සතර මහා ධාතුන්ගේ ඡායාවන් නැත්නම් ඒ භූත ධර්මයන්ගේ ස්වභාවයක් ඒ සංඥාවක් එතකොට මෙන්න මේ අනිදස්සන විඥානය තුල ප්‍රතිෂ්ඨාවක් ලබන්නේ නැහැ. ඒක පෙන්눔 කරන්නේ නැහැ. මෙන්න මේ කතාව තමයි එතකොට මේ නගාදති කියන වචනේ උඩ පාවිච්චි කළා. එතකොට යම්සි කෙනෙක්ගේ හිත ක්‍රමානුකූලව විවිධයට ධාතුන්ගෙන් නිදහස් වෙනවා නම් නැත්නම් සංඥාවන්ගෙන් නිදහස් වෙනවා නම් අන්න ටික ටික ටික එතකොට සතර මහා ධාතුන් අනුසාරයෙන් ආශ්‍රයෙන් අපි ඇති කරගෙන තියෙන සංඥාවන් ඒ හිතින් දුර වෙලා දුර වෙලා මෙකිලා මෙකිලා යනවා. අන්න හිත ටික ටික අපපතිත්තු ස්වභාවයකට අපපතිත්තු විඥාන ස්වභාවයකට පත් වෙනවා. ඒක කෙරපැමිණිච්ච අවස්ථාව වශයෙන් අපිට හිතා ගන්න පුළුවන් රහතන් වහන්සේගේ අනිදස්සන විඥාන මට්ටමකදී එතකොට මේ ධාතුන්ගේ ඡායාවන් කිසිසේත්ම එතකොට නිරූපණය වීමක් සිදු වෙන්නේ නැහැ කියලා. හොඳයි. විඥානං අනිදස්සනං අනන්තං සබ්බතෝපමං ඉත්තාපෝච පඨවි තේජෝ වායෝ නග්ගහදති. මේ රූප ධර්ම වල ගැටීමක් නැති නිසාම තමයි මේක අනිදස්සන වෙන්නේ. ඊළඟට ඒකටම අයිති මෙතන අපිට සඳහන් කරන්න පුළුවන් අර රූප ධර්මයන් පිළිබඳවම වූ හිමි විශේෂ මිනුම් විශේෂ තමයි දීගම් රස්සම් දිගකොට අනුම් තූලම් කුඩා මහත් සුභං අසුභං ලක්ෂණ අවලක්ෂණ ආදී වශයෙන් මේ සියල්ලම අර විඥානයේ සටහන් නොවන්නේ පින්නුම් නොකරන්නේ විධා නොදක්වන්නේ මක් නිසාද අර සතර මහා භූතයින්ගෙන් තථාගතයන් වහන්සේ අනිකුත් රහතන් වහන්සේලාත් සිත මුදාගත් නිසායි. එතකොට මේ සතරමහා ධාතුන්ගෙන් හිත මුදා ගැනීමක් තමයි එතකොට මේ ධාතු මනසිකාරයෙන් අන්තිමට සිද්ධ වෙන්නේ. මුලදී හැබැයි අපි ඒකේ අනිත් පැත්ත තමයි කරන්න පටන් ගන්නේ. සතරමහා ධාතුව තුළ හොඳට මොනවාද මේ සතරමහා ධාතුන් කියලා හඳුනා ගන්නවා. සතරමහා ධාතුන් හඳුනාගෙන සතරමහා ධාතුන්ගේ ඒ ඒ ස්වභාව ලක්ෂණයන් හඳුනාගෙන තමයි එතකොට අපේ භාවනාව පටන් ගන්නෙ. හැබැයි මේ හඳුනා ගැනීම හරහා තමයි අපිට ඒකේ යථා ස්වභාවය වටහා ගන්න තියෙනවා. අපි මොකක් හරි දෙයක යථා ස්වභාවය වටහා ගන්න කලින් එයා ගැන හොඳ පරීක්ෂණයක් කරන්න වෙනවා. එයා ගැන හොඳ නිරීක්ෂණයක් කරන්න වෙනවා. එයා ගැන හොඳට වටහා ගන්න සිද්ධ වෙනවා. නැත්නම් එයා ගැන යම්කිසි ගවේෂණයක් කරොත් තමයි එයා මොන මොන වගේ විදිහට හැසිරෙන්නේ, එයාගේ නම් ගම් කොහොමද, එයාගේ පාට මොනවද, එයාගේ චර්යා රටාවන් මොනවද කියලා ඉතින් අපිට හොඳට නිරීක්ෂණය කරන්න හම්බ වෙනවා. තේරුම් ගන්න හම්බ වෙනවා, ඉගෙන ගන්න හම්බ වෙන්නේ. නිසා මුලදී අපි හතර මා ධාතුන් මත හොඳට පිළිහිටලා තමයි කටයුතු කරන්නේ. හැබැයි ඒ தත්ත්වය ටික ටික වෙනස් වෙනවා. ඒ සතර මහා ධාතුන්ගේ ආදීනව කෙනෙකුට වැටහෙන්න පටන් ගන්නවා. අන්න ඊළඟට ටික ටික අන්න හිත විරංජනේ වීමක්, සතර මහා ධාතුන් සම්බන්ධයෙන් විරාගී වීමක් සිද්ධ වෙනවා. මෙන්න මේ විදිහට කටුවින් සායනාංශ මේ අනිදස්සන විඥානය ගැන දැන් මේ විස්තර කරලා අවසන් වුණා. ඒකට මේ ටිකක් ගැඹුරු කතාවක තමයි අපි ඉන්නේ. අනිදස්සන අනිදස්සන විඥානය කියන ස්වභාවය ගැන තමයි දැන් මේ කතා කරලා අවසන් වෙන්නේ. ඊළඟට සාවින්හස යනවා අනන්තං කියන වචනය ගැන කතා කරන්න. මම හිතනවා මේ මෙතෙන්ට යන්න කලින් අපිට <clears throat> මේ මෙතෙක් කතා කරපු දේවල් සම්බන්ධයෙන් යම්ස කෙනෙකුට ප්‍රශ්නයක් තියෙනවා නම් එහෙම නැත්නම් තවදුරටත් අපි සාකච්ඡා කළ යුතු තැන් තියෙනවා කියලා හිතනවා නම් එකතු කරන්න යමක් තියෙනවා නම් මේ සාකච්ඡාවකට ඉදිරිපත් වෙන්න කියලා මම ආරාධනා කරනවා. එහෙම විශේෂ දෙයක් නැත්නම් එහෙනම් අපි තව ටිකක් ඉස්සරහට යන්න පුළුවන්. මොකද තව පැය කාලක් විතර වගේ තියෙනවා. එහෙනම් අපිට ඉස්සරහ තව ටිකක් යන්න පුළුවන්. මොකද මේ මේ හරිය ඇත්තටම මේ සෑහෙන ඉතින් ගැඹුරු ස්වභාවයක් තියෙනවා. ඉතින් කෙනෙකුට හැබැයි මේක දැන් කෙනෙකුට හිතන්න පුළුවන් මේ අනිදස්සන විඥානයක් ගැන කතා කරනකොට මේ රහතන් වහන්සේගේ මට්ටමක් නේද මේ තියෙන්නේ කියලා කතා කරන්න කියලා. අපි ගිය වරක් කතා කළා වගේ මේ මේ අනිදස්සන මට්ටමක්ම ඒ කියන උපරිම ප්‍රශස්ත මට්ටමේ නැති වුණත් විපස්සනාවක යෙදෙන යෝගාවචරයෙකුට ඇත්තටම తాවකාලික වශයෙන් මේ ප්‍රශස්ත මට්ටමින් නැති වුණත් මේ தත්ත්වය ටිකක් හො අත්දැක ගන්න අවස්ථාවක් තියෙනවා. අතිත් අපතිත්ත විඥානයක ස්වභාවයක් ඇත්තටම ඔය අනිමිත්ත අපනිත ශුන්්‍යත මට්ටම් වලදී කෙනෙකුට අත්දැක ගන්න පුළුවන්. ඒකට යම්සි කෙනෙක් භාවනාවක් වඩලා විපස්සනාවක් වඩලා යම් අත්දැකීමක් තියෙනවා නම් ඔය අනිමිත්ත ස්වභාවයක් ගැන ඒකට මේ අනිදස්සන විඥානය ගැන යම්සි හෝ උපකල්පනයක් හෝ කරගන්න මම හිතනවා පුළුවන් වෙයි කියලා. මොකද අනිමිත්ත ස්වභාවයකදීත් ඇත්තටම කිසිම සංඥාවක් නිරූපණය වෙන්නේ නැහැ හිතේ. මොකද විවිධාකාර අරමුණු සම්බන්ධයෙන් නැවත නැවත ඒ අරමුණ දැකලා දැකලා ඒ අරමුණේ වෙනස් වෙන ස්වභාවය දැකලා දැකලා අනිත්‍ය ස්වභාවය දැකලා දැකලා ඒ අරමුණ ක්‍රමාන් කෙලවරක් නැතුව වෙනස් වෙන බව දකින්න දකින්න ඒක නිමිති ගන්න බැරි වීමක් කරහා තමයි අනිත්‍ය ස්වභාවයට හිතපත් වෙන්නේ. අනිත්‍ය ප්‍රකට වීම හරහා තමයි අනිමිත් ස්වභාවයට හිතපත් වෙන්නේ. එතකොට ඒ බඳු හිතකට නිමිති ගන්න හැකියාවක් නැහැ. ඒ බඳු හිතක නිමිති නිරූපණය වීමක් නැහැ. එහෙම නැත්නම් ඒ බඳු හිතක සංඥාවන් එන්නේ නැහැ. සංඥාවල පැටලෙන ස්වභාවයක් නැහැ. එතකොට අන්නේ හිතේ තියෙන්නේ නාම රූපයක් නිරූපණය නොවන ස්වභාවයක්. ඒ කියන්නේ නාම රූපයක් නිරූපණය වෙන්න නම් යම් සංඥාවක් හරහා එන්න ඕනේ. ඒ බඳු සංඥාවන්ගෙන් මේ හිත තොරයි. එතකොට අන්නේ අනිමිත්‍ය ස්වභාවයක යම් කෙනෙක් යම් කාල පරිච්ඡේදයක් ගත කරනවා අපි තුන් අඩි 5ක් 10ක් වෙන්න පුළුවන් අන්නේ කාල පරිච්ඡේදයේදී යම් මේ తాවකාලික කාලාන්තරයකදී වෙන්න පුළුවන් අන්නේ බඳු මට්ටමකදී මේ විඥානයේ පිහිටි ස්වභාවයක් විඥානයේ බැසගත් ස්වභාවයක් ඇත්තේ නැහැ ඒකට එයාට මෙන්න මේ අනිදර්ශන කියන මට්ටමටම සමාන නොවෙන්න පුළුවන් කෙසේ නමුත් මේ අපතිත්ත මට්ටමක් විඥා මේ සංඥාවන් නිරූපණය නොවන මට්ටමක් නිමිති නැති මට්ටමක් කෙනෙකුට අත්දැක ගන්න හැකියාව තියෙනවා හොඳයි අපි ත්‍ක්ෂේත්‍රය. ඊළඟට අපි අනන්තං කියන වචනය ගැන හිතා බලමු. අර ගැඹුරු දිය ගැන අපි ප්‍රකාශ කරනකොට එතන කිව්වා ළඹයක් වැනි දෙයක් දමලා තමයි මේකේ ගැඹුර මනින්නේ කියලා. රහතන් වහන්සේලාගේ විඥානය පිළිබඳව අර රූප ධර්මයන් නැති නිසා ඒකට සූචකයක් වශයෙන් පෙන්වුම් කරන රූප ධර්මයන් නැති නිසාම ඒ විඥානය අනන්තයි. තවත් අර්ථයකින් අනන්තයි. අපි දන්නවා නිකකොට ආදී ભેද ගැන අපි කලින් සඳහන් කළා සාපේක්ෂක කියලා වචනය. සාපේක්ෂක ප්‍රඥප්ති කියලා. තේරුම් ගැනීම පහසු වීමට මේ අපි මේවට ඈඳුතු පද කියලා කිව්වා. ඈඳුතු කියන පදයේ වෙන නොයෙකුත් අර්ථ තියෙන්න පුළුවන්. නමුත් මේ දේශනා මාලාවට උපකාර කර ගැනීම සඳහා ඒ වචනේ යොදාගත්තා. මේවා ලෝක විවහාරයේ සාමාන්‍යයෙන් පවතින්නේ ඈ දුක හැටියට නිසා දිග කොට සුභා සුභ කුඩා මහත් ආදී මේ ප්‍රඥප්ති තියෙනවා ලෝකෙ. මේ ප්‍රඥප්ති වල ද්වය නිශ්චිත ස්වභාවයක් තියෙනවා. දෙකක් අතරේ පවතින්නේ. හරියට යම්කිසි රාමුවක් ඇතුලේ දාපුවා වගේ. දැන් අපි යම්කිසි වැඩකට මී කෑල්ලක් ඕන වෙලා සොහොන සොයනකොට මේ මී කෑල්ල දිග වැඩි කියලා කියන්නේ මක් නිසාද? අපිට ඕනේ කරන්නේ ඊට වඩා කොට එකක්. කොට මදි කියන්න ඕනි ඒකට අපි දිග වැඩි කියලා කියනවා. මේක කොට වැඩි කියලා කියවොත්. ඒකේ අදහස දිග මදි කියන එකයි. ඔන්න එතකොට දිග කොට කියන එක එක්තරා රාමුවක් ඇතුලේ. ඇත්ත වශයෙන්ම කියනවා නම් මා හැම මානයක්ම හැම මිනුමක්ම යම් කිසි පරිමාණයක් තුලයි කෙරෙන්නේ. එක රාමුවක් තුලයි කෙරෙන්නේ. අන්න ඒ අර්ථයෙන්ුත් එතකොට සාමාන්‍ය ලෝකයාගේ සිතුම් පැතුම් වල කොන් තිබෙනවා. අන්තවාදී. ඒ කුණයි මේ කුණ. අපි අර මුල ඉඳලාම අසති නාසති අස්ති අස්ති නාස්ති ඇත නැත ආදී වශයෙන් ලෝකයා අන්ත දෙකක් ඇසුරු කරනවා කියන ප්‍රකාශ කලේ ඊටාත්ම පුළුල් අර්ථයකින් ලෝකයා හැමතිස්සෙම යම්කිසි රාමුවක් ඇතුලේ කල්පනා කරන්නේ අර දිග කොට ආදී ප්‍රඥප්ති වල රැඳිලා බැඳිලා ඉන්නේ ඔන්න එතකොට අනන්තං කියන වචනේ අර්ථය අපිට ඒ අතින් ගන්න පුළුවන් රහතන් වහන්සේගේ ඒ විඥානයේ පුදුම අන්දමට අර විදිහේ සීමාවක් නැතිව ගිහිල්ලා බැඳෙන්නේ නැතිව රැඳෙන්නේ නැතිව අනන්ත ස්වභාවයක් දරනවා. මේ කාරණේ පැහැදිලි වන ඉතාමත්ම වටිනා ගාථා ධර්මයක් තියෙනවා උදාන පාළියේ පාඨවි ගාමීය වර්ගයේ. කොහොමද මේ විඥානං අනිදස්සනං අනන්තං සබ්බතෝ පබං කියන මේ වාක්‍ය තමයි මේ නැත්නම් ගාථා පාඨයේ තමයි පාදයේ තමයි ස්වාමීන් වහන්සේ දැන් විස්තර කරගෙන යන්නේ. දැන් විඥානං අනිදස්සනං කියන කොටස ටිකක් විස්තර කරා. එතන මේ අනන්තං කියන වචනය විස්තර කරන්නයි යන්නේ. අපිට සාමාන්‍යක අනන්තයි කියලා කිව්වහම දැන් හිතා ගන්න බැරි තරම් දුරක් තියෙන අනන්ත ස්වභාවයක්, ඈත තියෙන ස්වභාවයක්, නිම්මකට ගන්න බැරි ස්වභාවයක් කියන අර්ථයක් ඉතින් අපිට සාමාන්‍යයෙන් හිතට එනවා. ඒතර මේකම එකතකින් මේ pāli භාෂාවේ තියදලා තියෙන බව තමයි තේරුම් ගන්න තියෙන්නේ. එතකොට අපි සාමාන්‍යයෙන් අපේ හිත මොකක් හරි අරමුණක් ඇසුරු කරනකොට ඒ අරමුණ තුළ හිර වෙන ගතියක් තියෙනවා. අපි හිතමු අපි රූපයක් බලනකොට අපි හිතමු මොකක් හරි පුංචි මලක් දිහා අපි බලනවා නම් අන්න මේ මල මල තියෙන මලේ තියෙන ස්වභාවය තුළ මේ මලේ තියෙන අපි හිතමු පරිමාව තුළ ඒකේ තියෙන වර්ගඵලය තුළ අපේ හිත නිකන් කොටු වීමක් ඒකට සීමා වීමක් සිද්ධ වෙනවා. අපි තුමු ඊට වඩා ටිකක් ලොකු වස්තුවක් දිහා නම් බලන්නේ අපි දැන් කාර් එකක් දිහා බලනවා නම් අන්නේ කාර් එක කියන පරිමාව තුළ අපේ හිත නිකන් බැහැ ගන්නවා අන්නේ තුළ අපේ හිත කොටු වෙන ස්වභාවයක් තියෙනවා අන්නේ වගේ මේ අරමුණක් තුළ බැඳෙනකොට අරමුණක් ඇසුරු කරනකොට අපේ හිතේ යම්සි කොටු ඒ මත හිරවීමක් ඒ මතින් ඒ අරමුණ තුලින් අපේ හිත සීමා වීමක් සිද්ධ වෙනවා ඉතින් අන්න ඒ වගේ ගතියක් අපි අපි මුලින් තේරුම් ගත්තොත් මම හිතනවා මේ අනන්ත කියන වචනේ තේරුම් ගන්න අපිට මේ පහසු වෙවි මොකද අපේ හිතේ මේ අපේ හිතේ සාමාන්‍ය ස්වභාවය මේ අනන්ත ගතියක් නෙමෙයි. අපි රූපයක් දිහා බල බල ඉන්නකොට නැත්නම් ශබ්දයක් අහහා ඉන්නකොට මොකක් හරි දෙයක් ආග්‍රහණය කර කර ඉන්නකොට රසයක් විඳ විඳ ඉන්නකොට මේ මොනවා හරි අරමුණක් ඇතුළු කර කර ඉන්නකොට ඒ අරමුණේ වර්ණය අපේ හිතට එනවා නැත්නම් ඒ අරමුණේ සීමාව අපේ හිතට එනවා අරමුණේ තියෙන ඡායාව අපේ හිතට එනවා ඉතින් මේ හැම එකක්ම හරහා අර අරමුණ තුලින් අපේ ඇසුරු කරන අරමුණ තුලින් අපේ හිතේ යම් සීමාවක් පිහිටනවා අපේ හිත අනන්ත වෙනවා වෙනකොට අපේ හිත නිකන් අර ඉර වෙන ගතියක්, පටු වෙන ගතියක් සිද්ධ වෙනවා. ඒකට පරිත්ත චිත්ත කියලා එහෙම පාළිය පදසඳහන් කරලා තියෙනවා. මේක හිතේ නිකන් පටු වීමක්, සීමාකාරී වීමක් සිද්ධ වෙනවා. දැන් මේ රහතන් වහන්සේගේ සම්බන්ධයෙන් විතර සඳහන් කරනවා අනන්තං කියලා. ඒකට මේ අනන්තං කියන පදය විස්තර කරාම ස්වාමීන් වහන්සේ ටිකක් ගැඹුරකට යනවා. ඒකට මේ සාමාන්‍ය ලෝක ව්‍යවහාරයේ අපි සාමාන්‍යයෙන් මේ ද්වේනිශ්චිත භාවයක් ගැන කතා කරනවා. ඈඳුතු පද ගැන කතා කරනවා. ඒ කියන්නේ දිග කොට කියලා දෙක පැත්තක් ගන්නවා. නැත්නම් සුදු කළු කියලා පැත්තක් ගන්නවා. එහෙම නැත්නම් සුභ අසුභ කියලා ගන්නවා. නැත්නම් කුඩා මහත් කියලා ගන්නවා. ඉතින් මේ හැමතිස්සෙම හැම දෙයකම තියෙන එක්තරා දුක සාපේක්ෂ භාවයක් තියෙනවා. ස්වාමීන් වහන්සේ මතක් කරන උපමාවයි කියන්නේ. මොකක් හරි දෙයකට වැඩයකට වමනා වුණාම දෙයක් දී කැලක් ගන්න ගියාම ඒක කොටයි කියලා කියන්නේ. අපි අපි ඒක කොටයි කියලා කියන අපිට ඊට වඩා දිගක් ටික ටික ඊට වඩා ටික දිග එකක් වුණා නිසා. එනවා මේ ඒ නිසා මේ දිග කොට කියන එක එකිනෙකට සාපේක්ෂව බැඳිලා තියෙනවා. දැන් මේ වගේ අපේ මේ ලෝකේ අපි අපි යොදාගෙන තියෙන ප්‍රඥප්තියෙන් ඕනෝන් හා බැඳිච්ච ස්වභාවයක් තියෙනවා. ඉතින් එතකොට අපිට හිතා ගන්න තියෙන්නේ දැන් මේ ස්වාමීන් වහන්සේ මතු කරන තමයි අනන්ත කියන මට්ටමේදී යම්සි කෙනෙක්ගේ හිත අනන්ත කියන මට්ටමට පැමිණියොත් අන්නේ ඈදුද වලින් මේ හිත නිදහස් වෙනවා. ඒ හිත තවදුරටත් මේ දිග කොට කියන දේවල්, සුබ අසුබ කියන දේවල් නැත්නම් මේ මෙතන තියෙන තවත් මේ ඒ විවිධාකාරයේ ද්වයනිශ්චිත භාවයෙන් යුක්ත, ද්වේතාවයෙන් යුක්ත ස්වභාවයන් තවදුරටත් ඇසුරු කරන්නේ නැහැ. ඒ ද්වේතාවයකින් නිකුත් වෙච්ච ස්වභාවය. ද්වේතාවයෙන් නිදහස් වෙච්ච ස්වභාවයක් අන්නේ අනන්ත වූ හිතේ තියෙන. ඊළඟට ඊළඟ තවත් කියනවා ලෝකයේ හැමතිස්සම යම්සි රාමුවක් ඇතුලේ කල්පනා කරන්න. අර දිව කොට ආදී ප්‍රත්‍යක්ෂ වල රැඳිලා ඉන්නේ. අර මීට කලිනුත් මොන සූත්‍රයද අර මේ සම්බන් අතීති කච්චානගත කච්චානගත සූත්‍රයේදී එහෙමත් බුදුහාමුදුරුවෝ කියනවා මේ සියල්ල ඇත්ත කියලා ගත්ත ඒකාන්තයක මේ මිනිස්සු ඉන්නවා එහෙනම් සියල්ල නැත කියලා ගත්ත අන්තේ ඉන්නවා මේ මේ විදිහට හැමතිස්සෙම මේ ද්වය නිශ්චිත වෙලා ඔතන දෙකකට කොටු වෙලා හිර වෙලා තමයි අපේ මේ හිත වැඩ කරන්නේ ඉතින් මෙන්න මේ විදිහේ තත්ත්වයක් තමයි අපේ සාමාන්‍ය පුතග්ජන හිතේ තියෙන්නේ රහතන් වහන්සේගේ හිතේ අන්නේ ද්වේනිශ්චිත භාවයෙන් නිදහස් වෙච්ච ගතියක් තියෙනවා කියන නිසා අන්නේ හිත අනන්තයි කියලා අන්න මේ ස්වාමීන් වහන්සේ තද ඒකට අර්ථකථනයක් දෙනවා. හොඳයි. මේ මේ කාරණේ පැහැදිලි වන ඉතාමත්ම වටිනා ගාථා ධර්මයක් තියෙනවා උදාන පාළියේ පාටලි ගාමීය වග්ගය. ඒ වගේ තිබෙන සූත්‍ර බොහෝමයක් නිබ්බාන පටිසංයුක්ත සූත්‍රයි. ඒ එක් නිබ්බාන පටිසංයුක්ත සූත්‍රයක සඳහන් වෙනවා ගැඹුරු ගාථා ධර්මයක්. දුද්දසං අනන්තං නාම මෙහි සත්‍යං සුදස්සන. පටිවිද්ධා තණ්හා ඥානතෝ පස්සතෝ නත්ති කිංචන. මේ ගාථාව අනික් බොහෝ ගැඹුරු ගාථා වගේම අටුවාචාරින් වහන්සේලාට ප්‍රශ්නයක් වූ එකක්. වෙන එකක් තබා පාඨාන්තර පිළිබඳවවත් පිළිබඳවත් සුද්ධියක් ඉදිරිපත් කරගන්න බැරිව මෙන්න මේකත් වෙන්න පුළුවන් කියලා අන්න එහෙම දක්වන අවස්ථාවක් මෙතනයි. දුද්දසං අනන්තං නාම නහි සත්‍යං සුදස්සන මෙහි සාමාන්‍ය අර්ථය ඉස්සෙල්ලා ගනිමු. අනන්තය අනන්තය කුමක් හෝ වේවා මේ අනන්තය දුද්දසං මේ කියන අනන්තය දැකීමට පහසු දෙයක් නොවේ. දුද්දසං අනන්තං නාම අනන්තේ නම් තේරුම් ගැනීම දැකීම පහසු වැඩක් නොවේ. නහි සත්‍යං සුදස්සන ඒකම අවධාරණයෙන් තවත් වරක් කියනවා සත්‍ය පහසුවෙන් දැකිය හැක්කක් නොවේ. මේ අනන්තයක් කියන එක සත්‍ය බව, නිර්වාණය බව එතනින් හඟ වෙනවා. හොඳයි. මෙතන ඥානතෝ පස්සතෝ කියන්නේ ඥාන දර්ශනයේ ඇති රහත් රහතන් වහන්සේ බුදුරජාණන් වහන්සේ එහෙම එබඳු උත්තමයන් විසින් පවා පටිවිද එබඳු උත්තමයන් විසින් පටිවිද්ධා තණ්හා පටිවිද්ධා තණ්හා. තණ්හාව විනිවිද දැකලා තියෙනවා. පටිවිද්ධා තණ්හා ඥානතෝ පස්සතෝ. අන්නේ අවස්ථාවේ මොකද වැටහෙන්නේ? නත්ති කිංචන. ලෝකේ කිසිවක් නැත. අනිමිත්ත වශයෙන් ලෝකය අරමුණු වෙනවා කියන එකයි. මෙතන මේ නිර්වාණය ගැනයි මේ ගාථාවේ කියවෙන්නේ. එතකොට මෙතන දැන් ස්වාමීන් වහන්සේ තව ගාථාවක් උපුටා දක්වනවා උදාන පාළියේ එන පාටලීගාම වර්ගයේ ඒකේ පාටලීගාම වර්ගයේ නිබ්බාන පටිසංයුක්ත සූත්‍ර කියලා නමින් සූත්‍ර කීපයක්ම තියෙනවා ඒකේ මේ දෙවෙනි සූත්‍රය තමයි මෙතෙන්දි මේ ස්වාමීන් වහන්සේ උපුටා දක්වන්නේ ඒ කියන ගාතාවක් දුක්ගසං අනන්තං නාමේ නහි සච්ඡං සුදස්සනං කියලා. එතකොට මේ පදේ තෝරනවා මේ <clears throat> මොකක් හෝ එකක් මේ අනන්තං කියන ස්වභාවය දුක්ගසං. ඒක මේ දකින්න අමාරුයි. ඒ වගේමයි නහි සත්‍යං සුදස්සනං. මේ සත්‍ය කියන දේ. සත්‍ය කියන දේ එතකොට මේකේ දක ගන්න අමාරුයි. එතකොට මෙන්න මේ මෙතන එකාතකින් මේක නිවනයි කියන මේ මේ මේ කියන හැමදේම කියන්නේ සත්‍ය කියලා කියන්නේ අනන්තයි කියලා කියන්නේ මේ නිවන ගැන කරන විස්තරයක් කියන එක මේ පැහැදිලිව තේරෙනවා මොකද මේකේ සූත්‍රයේ මේ මේ මේ ගාථාව අඩංගු වෙන්නෙම නිබ්බාන පටිසංයුක්ත දේශනාවක. ඒ කියන්නේ නිබ්බාන පටිසංයුක්ත සූත්‍රය කියලාම තමයි මේ සූත්‍රේ නම දීලා තියෙන්නේ තේබාන උදාන පාළියේ පාටලීගාම වගේ. එතකොට ඊළඟට එහෙම තියෙන්නේ නිවන ගැනම කරන ප්‍රකාශයන් ගැන තමයි ඊළඟ සූත්‍රවල තියෙන්නේ. ඒ ළඟ තියෙන සූත්‍රවල තියෙන්නේ. ඉතින් මේ විදිහට මේ ස්වාමීන් වහන්සේ මතක් කරලා දෙනවා මෙන්න මේ අනන්ත කියන ස්වභාවයක්. ඒ වගේම තවත් කියනවා නම් මේ සත්‍ය කියන ස්වභාවයක් එකපාරටම දැක ගන්න බෑ. ලේසි නෑ එකක් දැක ගන්න, අවබෝධ කරගන්න ලේසි නෑ. හැබැයි පටිවිද්ධා තණ්හා ජානතෝ. පස්සතෝ නැති කිංචනක්. පටිවිද්දා තණ්හා ඥානතෝ පස්සතෝ නැති කිංචන. යම්ස කෙනෙක් නිවරදිව දැනගත්තනම් නිවරදිව දැකගත්තනම් ඒ වගේම එයා තණ්හාව විනිවිද ගියා නම් අන්න එයාට තේරෙනවා මේක ඇති දෙයක් නෑ කියලා. ඉතින් මෙන්න මේ වගේ ගාතාවක් තමයි ඒකට සාමාන්‍යයෙන් උපමාවක් වශයෙන් තවත් ඉස්සරහට ගන්නෙ. මම හිතනවා අපි සෑහෙන ගැඹුරුම දේවල් කතා කරනවා. ඉස්සරහට දිගට දිගට යන්නත් පුළුවන්. කට්ටියට නිින්දත් ගිහිල්ලක් තියෙනවා. <laughs> ඉතින් කෙසේ නමුත් ඉතින් මම හිතනවා අපි මෙතෙන් නතර කරමු කියලා හුඟක් කතා කරන්න ගියාමත් මේ පැටලෙන්නත් පුළුවන් නිසා ඉතින් අපි අදට එතනින් නතර කරමු කාට හරි මේ සම්බන්ධයෙන් යම්කිසි දෙයක් කතා කරන්න තියෙනවා නම් වචනයක් ප්‍රකාශ කරන්න තියෙනවා අවස්ථාවක් තියෙනවා එහෙම නැත්නම් අපි පුණ්‍යානුමෝදනාවකින් අද සාකච්ඡාව સમાપ્ત කරමු. හොඳයි එහෙනම් වෙන විශේෂ දෙයක් නැත්නම් අදට අපි සාකච්ඡාව સમાપ્ત කරමු. මොකද මේ එන්න එන්න ස්වාමීන් වහන්සේලින් ගැඹුරකට ගැඹුරකට යන්න මේ අරගෙන තියෙන මුළු ගාථාවම උනත් සෑහෙන ප්‍රබල ගාථාවක් ඒක යම් මතභේදයන් වලට පවා පාජන වෙලා තියෙනවා නමුත් අර නිවැරදි අර්ථකථනයක් දෙමින් ඒක භාවනාවට පොඩ්ඩක් ගැඹුරු කරමින් තමයි ස්වාමීන් වහන්සේ මේ නිවැරදි නියම දේශනාව කරගෙන යන්නේ ඉතින් අපි මේවා ගැන ටික ටික හොයලා බලනකොට මේවා ගැන ටික ටික අපේ දැනුම වැඩි වෙනකොට ඒත් එක්කම අපේ භාවනාවත් ටික ටික දියුණු වෙනකොට මේවා ගැන එක්තරා අන්දමක අපේ තියෙන සැකසංකා පොඩක් පොඩක් අඩු වෙලා යන්න පුළුවන්. ඒ වගේමයි මේවට යම්සේ සමීපභාවයක් අපිට දැනෙන්න පුළුවන්. එහෙම නැත්නම් අපි වඩන භාවනාව මේ මාර්ගයේ යනවා කියලා එක අපිට සතුට වෙන්න පුළුවන්. ඉතින් මේ නිසා මේ නිවන නිවීම දේශනා මාලාව අපිට සෑහෙන උද්‍යෝගයක් ඇති කරනවා. ඒ වගේම ධහම ගැන හොඳ ප්‍රබල හැඟීමක් ඇති කරනවා. ධහමේ තියෙන ගැඹිරත්වය ගැන හොඳ හැඟීමක් අපිට ඇති කරනවා. ඒ නිසා මේ නිවනේ නියම දේශනා මාලාව අපේ භාවනා ජීවිතේට සෑහෙන අත්දැකීමක් හදනවා. ඒ නිසා අපි මේ වගේ ටික ටික ඉගෙන ගමු. අද දවසේ පුරාත් අපි සියලු දෙනාම එකතු වෙලා මේ සාකච්ඡා මාර්ගයෙන් මේ දේශනාව තවදුරටත් විග්‍රහ කර ගැනීමෙන් අස්කරගත්තා වූ යම් කුසලයක් වේනම් මේ සියලුම කුසල් අපේ නමින් මේ පරිලෝකයේ සිට ඥාති මිත්‍රාදීන් සමග බෙදා හදා ගනිමු. සිට දෙවියොත් මේ පින් අනුමෝදන් වෙත්වා යම් තාක් අසන සත්‍ය පිළිස්නේකින් බලාපොරොත්තු වෙත්වා. ඒ සියලු දෙනා